මට ඔබතුමත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? අර මේ මතකෙට ඉන්නේ කිව්වේ. ඔව් කෝල් එක කට් වුණා. මේ මේ වයස කීයක් වගේ? වයස දැන් 60ක් වෙනවා. මේක මේ ඉස්සර ඉඳන්ම එහෙමද නැත්නම් මේ ළඟදී ඉඳන්ද එහෙමද? කොහොමත් මතක හිතෙනවා අඩුයි. කියන දේ හොඳට තේරෙනවා නමුත් අර අර තීච වගේ ලස්සනට යා මේ ධර්මයේ විනිශ්චය කරනවා එහෙම කරන්න එහෙම කියන දේ හොඳටම තේරෙනවා. එහෙම කිසි දෙයක් මතකේ රැඳෙන්නේ නැහැ. මෙතන මෙහෙම දෙයක් තියෙන්නේ. ධර්ම කාරණා තමයි අපි මතක තියාගන්න අමතකයි කියන්නේ. ගොඩක් කලාවට ඇහෙනවද? ඇහෙනවා මන්දි ටිකක්. ධර්මයේ සම්බන්ධව මේ මොන විදිහටද කටයුතු කරන්නේ? ප්‍රායෝගික පැත්තේ. ඔව්. ප්‍රායෝගික සාමාන්‍යයෙන් ධර්මයේත් එක්කලා කොහොමද කටයුතු කරන්නේ ඔබතුමී? ධර්මයේ මගේ ගුරුවරයෙක් ගැන හුවත් නම් සාමාන්‍ය මම මොකද ස්වාමීන් වහන්සේ මේ වල පලාන ස්වාමීන් වහන්සේ එතකොට නෑ නෑ නෑ නෑ නෑ නෑ ඒ එහෙම නෙමෙයි අහන්නේ මේ අහන්නේ ඔබතුමේ කොහොමද කටයුතු කරන්නේ කියලා ධර්මයේ මම නිතර හිත දෙස බලාගෙන ඉන්නවා හිතවිලි එනවා යනවා මේ ඒ හිත දෙස බලාගෙන ඉන්න එක තමයි ගොඩක් කරන්නේ නමුත් වෙලාවකට ඒක අමතකම වෙලා ගිහිල්ලා අර වැඩක් කරනකොට ඒක පුරුද්දට කරනවා ඊට පස්සේ එතන මම මේක මේ සිහියෙන් නෙමෙයි මේ කරේ පුරුද්දට කරනවා. දැන් වන්දනා කරන්න එහෙම ගියාම මේ හොඳට සිහියෙන් කරනවා හිත වෙන අතකට ගියොත් අද්දාලා ඒක ඒ වෙලෙට හොඳට දැනෙනවා. ආ මේ ගියා නේද කියලා හිතටම දඬුවමක් දෙන්න හිත ආ මේක සිහියෙන් නෙමෙයි කිය සිහිය අතලා අපහො කියනවා ඒක. දැන් පිළිත් කියන්නේ ආ මේ මේ කරණීයම සූත්‍ර පුරුද්දට නෙමෙයි සිහියෙන් නෙමෙයි. සමාවෙන්න ඕනේ මේ මේ අම්මට ගොඩක් ඉලාමෙන් ගැන ගොඩක් පැහැදිලි කරන්න තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේ මට එච්චර වෙලාවක් ගත කරන්න හැකියාවක් නැහැ. ඔබතුමාට ගන්න වෙලාවක් මට කියන්න. අද දවසේ කතා කරන්න හැකියාවක් නැහැ. හෙට දවසේ නම් පුළුවන්. හෙට දවසේ ඇතුළත උදේ මේ වෙලාවට ඔව් එහෙම නැත්නම් හවස හතමාරෙන් පස්සේ හතමාට හවස හතමාට ගත්තත් කමන්න ඒ වෙලාව හොඳයි නැත්නම් උදේ මේ වගේ හතමාට ඒ වෙලාව හොඳයි මට ටිකක් ඒ කියන්නේ පැයකට වැඩිය සමහර විට කතා කරන්න වෙයි ඒකට හේතුව මේ අතුලාන්තයේ තියෙන ධර්ම මාර්ගයේ නිර්වුල් නෑ. ඔව් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් මට දැනෙනවා. අර දෙතුන් දෙනෙක්ගෙම ඒව අහලා ඒවත් එක්ක පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා ඇතුළේ. අවුල් වෙලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් නිරවුල් කරගන්න ඕනි. හැම වෙලෙම නිරාමිත පුදුමාකාර ප්‍රීතියක් හිතට දැනෙනවා. ඔව් ඒ අර මාර්ගයට ප්‍රවේශ වීම එත් එක්කලා ඇති වෙනවා. ඒ වගේ ස්වභාවයකට අර බාහිරෙන් අර අපේ අර ආයතන පිනවීමෙන් ලැබෙන සතුටට එහා ගිය සාන්ත සෝයක් දැනෙනවා මේ මාර්ගය තුළ. ඔව් ඒක තමයි වටින්නේ මත්තර. එතකොට හිතෙනවා හොඳ කලා වෙලා කොහෙට හරි වෙලා ඉන්න තියනවා නම් මේ ජීවිතේ ස්වභාවයකට එනවා නමුත් ඒක පවතින්නේ නැහැ නේද දිගට. දිගට පවතින්නේ නැහැ. අන්න එතන ගැටලුව තියෙන්නේ. ඔව්. අර කාමච්ඡන්දේ නැවතත් ඉස්මතු වෙලා එනවා. පරණ පුරුදුත් එක්කලා ඒ ස්වභාවයට නැතුව හිතට හුරු නෑ ඒතර. ඔව් ඔව් ඒක දිගටම පවතින පවතින හිත පරණ පුරුදුවට ආයි යනවා ඉබේ. ඔව් ඔව් ඒ ස්වභාවයට. මේ මේ ගැන ටිකක් මේ ධර්ම ශ්‍රවණය කරන්න. ප්‍රතිපදා දේශනා ඇහුවද අපි දාලා තියෙන්නේ. අහගෙන යනවා ඒ මොනවා අහගෙන ගියත් කිසිම දෙයක් මතකයක් හිටින්නේ නෑ මතකෙට මතකෙට ගන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ අහන වෙලාවේදී තේරෙනව නේද හොඳටම තේරෙනවා අනේ ඒ ටික ඇති මතක තියෙන්න ඕනි කියන අදහසට යන්න එපා ඒක සිතුවිල්ලක් මේ ධර්මයේ තියෙන්නේ කුට හරි දෙයක් කියලා දෙන්න මෙහෙම දෙයක් මං අහුවා මේකේ මෙහෙම තියෙනවා නෑ ඊට එහා ගිය ඊට එහා ගිය තරකට යන්න ඕනි එතනට එතනට එතනට තියන්න එපා මේ ධර්මයේ ඊට යහගේ ඇතුළාන්තයේ දියුණුවට කරා හිත යොමු කරා. ඒ ඔය ඔක්කොම හරියනවා එතකොට. ඒ කියන්නේ මේ මොහොතේ මේ මොහොතේ දැනෙන දේ ඒ ඒ දැනෙන දේම තව ටිකක් විමර්ශන බුද්ධියකින් ඇතුළාන්තයට බහින්න. මේ මොහොතටම ඒ කියන්නේ මොහොතෙම දැනෙන ධර්මයටම යොමු වෙන්න. වෙන වෙන අදහස් ගන්න එපා. මේවා කාටවත් කියන අදහසක්වත් ගන්න එපා. මේ ඇතුළාන්ට තමන්ගෙම මේ තමන්ගෙම අභ්‍යන්තරයෙන් ධර්මයේ කරා යොමු ඒ විදිහට ශ්‍රවණය කරන්න. මේ ශ්‍රවණය මතක හිටින්න ඕනි කියන එකට යන්න එපා. ඒක සිතුවිල්ල. තම මේක මතක නෑ කියන එකට එන්නේ සිතුවිල්ල කියන්නේ. ওই දෙකම නෙමෙයි වැදගත් මේ අවබෝධඥානෙ. අවබෝධය නම් හොඳටම ලැබෙනවා. ඒ අවබෝධඥානෙ තමයි වැදගත්. Tamanට මේ අවබෝධ තමන්ගේ අධ්‍යාත්මිකව ඒ දියුණුව කරා යන්න. ඒක මේ මොහොතේ සිද්ධ වෙන්නේ. ඒක මේ මතකයක් එක්කලා එන එකකුත් නෙමෙයි. මේ මේ මොහොතේ Tamange මිදෙන ස්වභාවය Tamanට ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂව යන කුල හොඳ ගමනක් තියෙනවා. ඔය මතක අමතක වෙනකම හොඳයි එතකොට. අය මතක තියෙන හින්දා වදයක් නේ. ඒකනේ සිතුවිලි වලින් මිදෙන්න බැරුවයි. මට දුක හිතෙනවා අර කෙනෙකුට දෙයක් කියන්නේ. නෑ නෑ ඔය ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොටත් ඔහොම දෙයක් තියෙනවා. ආධ්‍යාත්මික පැත්තේ ඉහළටම යනකොට එවැනි දෙයකටපත් වෙන ඔය ඔය අනිමිත්ත සමාධිය පැත්තට යනකොට මේ මේ ඔක්කොම මතකයන් වලින් පළක් නැති වෙන. එතකොටත් එවැනි ස්වභාවයක් එනවා. මට මේ ලෞකික භෞතික කිසිම දෙයක් එහෙම රැස් කරගන්න එකතු කරන්න කිසිම බැඳීමක් නැහැ. අර පොඩි මේකක් තියෙනවා. මේක ධම්මත් ධම්මත් සිටි මෙතන මෙතන ඡන්දේ වැදගත් වෙනවා මේ ධර්ම දියුණුවත් එක්ක අර ධම්මටි ඥානයත් එක්ක වැඩි ඡන්දයක් තියෙන. අන්න ඒකයි ඕනේ. ඒකෙදි ඒක පිරිහීමකටපත් වෙනවා මට අමතක වෙනවා මම හිතන්න ගත්තොත්. එතකොට ධර්මයෙන් වැහෙනවා. මාර්ගයෙන් පිට යනවා. ඒතර තමයි දියුණු ආධ්‍යාත්මික දියුණුව. ඔව් ආධ්‍යාත්මික දියුණුවට එහෙම සිතුවිලි ගන්න එපා ඔළුවට. දැන් සමහර සූත්‍ර වුණත් අපිට වුණත් මේ දැන් පරණ මේ හොඳට කියපුවත් සමහරලාට මේ එන්නේ එකපාරට. එන්නේ නැතුනම අපි හිතනවා නම් ඒක අමතක වෙලා කියලා ඒක අපි ඒක සිතුවිල්ල. අමතක වෙලා කියලා හිතන එක සිතුවිල්ල. එන්නේ නැති එක සාමාන්‍ය චිත්ත ස්වභාවය. අර සංඥා මේ සංඥා එන්නේ ඒකට දියුණුවකටත් ඒක වෙනවා. දියුණු වුණාම ඔය එකක්වත් වැඩක් නැහැ කියලා යන තැනට ආධ්‍යාත්මික අභ්‍යන්තරේ ඥාණයෙන් යනවා. එතනදිත් ඒ වයින් ඒවා එන්නේ ඉදිරියට එන්නේ ඒ සූත්‍රය මේවා ඒ බහුලී කතා කරපුවාට ඒව ගිලිහෙන්න පුළුවන් තමයි. ඒව චිත්ත ස්වභාවය. පවතින්නේ නැහැ අනිත්‍ය ස්වභාවය. මේ බහුලී කතා වෙන්නේ නැති නිසා නෙන්නේ නැත්තේ. ඒ ඒක වෙන්නේ නැහැ ආධ්‍යාත්මික පැත්තට යනකොට ආධ්‍යාත්මික පැත්තදී ඕවා කිය කිය ඉන්න නැහැනේ අපි ඔය සිත දකින්නවානේ. සිත දකිනකොට අරවා ගිලිහෙනවා. අරවා කටපාඩම් කර කර ඉන්නකොට හොඳට මතක තියෙනවා. ওই දෙක වැඩක් නැහැ. ඔය ඔය සිත් ස්වභාවයක් නේ. ඒකට ගැටෙන්න යන්න එපා. ඒක අපස් ඒක අදාළම නැහැ. ඒක අදාළම නැහැ. ඒ කියන්නේ ඒක ඒක වදයක් වෙනවා. ඕක අමතක වෙනවා කියන එක චිත්ත උපාදානයක් කරගත්තොත් ඒ ඒ ඒ ඒ සිතුවිල්ල උපාදාන වෙලා තියෙනවා ඊට පස්සේ. ඒක ඒක වදයක් වෙනවා. ඒක ධර්මයට ඒක බාධාවක්. ඊට පස්සේ මට මේවා මතකයි මතක මතක හිතනවා කියන්නේම සිතුවිල්ලක් මේ සිතුවිල්ලෙන් යන මගක් නෙමෙයි නිවන් මග ඥාණයෙන් යන්නේ ඥානෙ ලුණු රහ වගේ දැනෙන පැත්තකින් යන්නේ කෙලෙෂය වෙන බව දැනෙන ඒකයි වැදගත් වෙන මොකුත් වැදගත් නැහැ කෙලෙෂය වෙන එකයි වැදගත් තමන්ට මේ මේ මේ මොහොතේ තමන් මේ මොහොතේ ඊගා මොහොතේ තමන් අපිටම ශරීර කූඩු අත්හරිනවා කියන්නේ අවසාන සුදුසිත අවසාන හුස්ම බිඳුව කියලා ඒ මොහොතේ ඒ හුස්ම බිඳුවද ප්‍රබල නැත්තම් දැඩි නැත්තම් සංඥා සුකුමන ඒ සුගති පරායන. එයයි වැදගත් නැතු මතක තියෙන එකක් වැදගත් නැහැ. මේක ඊටාම වැදගත් දෙයක් කියන ටික. ওই කියන ස්වභාවය අපි ගාවත් තියෙන එහෙම බැලුවොත් ඒක හැම කෙනෙක් ගාම තියෙන. ඔය දැන් ඕක ඕතන්ට සිත පිහිටව ගත්තාම ඕක නිමිත්තක් වෙලා තියෙනවා අමතක වෙනවා කියන නිමිත්ත තියෙනවා. ඒක ඒක ඒක නීවරණයක් වෙනවා ඊට පස්සේ. ඔව්. හ්ම්. ඒක තමයි විසිරීමට හේතු වෙනවා. සිත විසිරෙන්න ඔක හේතුවක් වෙනවා. ඒක තමන්ගේ තමන් ඒ තුල ධර්මයේ දැන් පිරිහීමකට ලක් වෙනවානේ. ඒ කියන්නේ මේක වැඩෙන්නේ බොහොම සරල සුන්දර මනසකටනේ. සරල සුන්දර මනසෙ මුකුත් තියෙන්න බෑ. දැන් ඔක්කොම සිතුවිලි තියෙන්නේ. ඔය ඔකත් සිතුවිල්ලක් වෙලා දැන් තියෙන්නේ. ඔක සාමාන්‍ය දෙයක් විදිහට ගත්තාම කිසිම ගැටලුවක් නෑ. සබහාදහමනේ හුලඟ වගේ. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ දෙයක් නැති බව. ඔන්න ඔය අවබෝධය කරා හිත පිහිටවන්න. අර වයින් අරවා දාලා නැහැ. ඇහෙනවද? ඔව් ඔව්. මට අර ටීචර් හිම ලස්සනට ධර්මයේ විනිශ්චය කරනකොට මට හිතෙනවා අනේ මට බෑනේ මෙහෙම කියන්න මට නෑ නෑ නෑ ඉදිරියේදී යන දේශනා කීපයක් තියෙන ඒවත් ඔකට ඔබතුමට ඔයාට ලොකු බුද්ධියක් තියෙනවා මට ඒ බුද්ධිය නෑ නෑ නෑ නෑ නෑ ඒ බුද්ධියෙන් පළක් නෑ බුද්ධිය කියන්නේ නීවරණයක් දැනුවත් අත්හරින කියනවනේ. පාරුවත් ඔරුවෙන් දිමින් දාන්න කියනවා. ඕක නීවරණය. ඕව වදයක් වෙනවා. ඔය නිවන වැහෙනවා. ඔය කොච්චර අපි කියවුවත් ඔය රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය කියලා කටපාඩම් කරගෙන කියවුවත් ධර්මයේ වැහිලා තියෙන්නේ. ඔව්. ධර්මය කියන්නේ එකක්වත් නෙමෙයි. ධර්මය කියන්නේ ඔය සේරම නැති ස්වභාවය. අල්ලගත්තේ කුමක්ද? එතන තියෙන නාම රූප නාම රූප වලින් මිදුණු තැනයි නිවන් මඟ තියෙන්නේ. එහෙමනම් අපි අන්න ඕනි තැනට අපි අරමුණු කරන්න ඕනි. එතන සිතුවිලි නෙමෙයි වැදගත් වෙන්නේ. සිතුවිලි වලින් මිදුණු සාන්ත සෝයයි. වැදගත්ම තැන ඒක ප්‍රායෝගික පැත්ත. විදර්ශනා ඥානට ඒක අසු වෙයි. ග්‍රන්ථ දූරේ අපි මේ මේ මේ අපි යම් කිසි මාර්ගයකට ප්‍රවේශ වෙන්න ඒ බුදුන් වහන්සේගෙන් උනත් ওই ප්‍රශ්නේ අහුවනම් අපි අපිට වැටහෙන ওই උත්තරේ දෙනවා කියලා. මොකද බුදුන් වහන්සේ ග්‍රන්ථ ධූරය අගය කරෙත් නැත්තේ ඒක. එහෙනම් බුදුන් වහන්සේ ජීවමාන සමයේ පොත් ඕනතරම් ලියන්න තිබ්බා. නමුත් මේ ධර්මය ලියන්න බෑ. මේ ධර්මය ලියන්න බෑ. මේ ධර්මය ලුණු රහ ලියන්න බෑ. කවදාවත් මේක ලියන්න බෑ. මේක සාන්දිටික ධර්මයක්. සාන්දිටික අකාලික ඒ පස්සේ ගෝපනායක පච්චුප්පන්න ධර්ම ලියන්න බෑ. නමුත් අපිට sannivedanaya කිරීම සඳහා අපේ භික්ෂුන් වහන්සේලා උත්සාහ කරලා තියෙනවා ඒක අපි වරදක් දකින්නේ නැහැ. මොකද ඒ තුල සංනිවේදනයක් සිද්ධ වෙනවා. නමුත් ඒ තුලින් ධර්මයේ දකින්න හැකියාවක් තියෙනෝනේ සිතකට මිසක් ධර්මයේ දැකිය නොහැකි. සිතකින් සිතේ ස්වභාවය දකින්න ඕක භාවිතා කරනව පමණයි ඔය පොත් ග්‍රන්ථ ධූරේ. ග්‍රන්ථ ධූරේ කියන්නේ සියල්ලම නෙමෙයි. ඒක අපි භාවිතා කරලා අවශ්‍ය පණිවිඩය ගන්නවා එතනින්. පණිවිඩය ගත්තට පස්සේ කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය වගේ. නමුත් පණිවිඩය කියන්නේ නිවන නෙමෙයි. බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ සත්‍ය ධර්මයේ පරිවිඩේ. නමුත් ඒ තුල අපි විසින් සාන්දිටිකව තමන්ගේ සිතේ සත්‍ය දැකලා මිදෙන එක තමයි මාර්ගය කියන්නේ. මාර්ගයට අවදි වෙනවා කියන්නේ අතුලාන්තයේ තමගේ ආශ්‍රය කර ශ්‍රේ වෙන තැනට හිත පිහිටව ගන්නවා. සිතේ මිදෙන මගක් නිවන් මඟ කියන්නේ. සිත ලොකු කරගන්න බෑ. සිත ප්‍රබල සිත සිතට ඒ සිතට රැවටෙනවා ගොඩක් මේ විඥාන මායාවනේ. මට ඒ දැනුම නැහැ කියන තැනට යන්න එපා. එතනින් නෙමෙයි මේ මාර්ගය අවදි වෙන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් මේ මේ ඔය රාජකීය පඬිත නැත්නම් ත්‍රිපිටකාචාර්ය ඔය කියන විභාගේ මට පාස් කරගන්න බෑ කිය. ඒ විභාගවලින් පළක් නැහැ නේ. ඔය හාමුදුරුවන්ට ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ලොකු හාමුදුරුවෝ කියනවානේ පොඩි හාමුදුරුවන්ට මේක පාස් කරන්න කියලා. එතකොට ඒ අය කරන්නේ ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එකද සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවක් ගහෙත්වා කියලා පැවිදි වෙන්නේ ඕක කරන්නද? සසර දුකින් මිදෙන්නද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නේද? එහෙනම් අපි චතුරාර්ය සත්‍යනේ එහෙනම් අපිට මේ මොහොතේ හිතක් පහළ වෙනවා. ඒ හිත මම ඇලුනද නැද්ද කියන එක වැදගත් වෙන්නේ. ඔය එකක්වත් නෙමෙයිනේ ඔය ඔක්කොම ඉගෙන ගන්න ඕක දකින්නනේ. මේ හිතට මම ඇලුනද නැද්ද කියන එකයි වැදගත්. කෙනෙක් මේ හිතට මේන මොහොතේ හිතට ඇලෙන්නේ නැත්තම් ඔහු මහා දියුණුවක්. තැනයි විදර්ශනා ඥානෙ. ඒක ආශ්‍රව මේ ත්‍රිවිද්‍යා පහළ වෙන තැනයි තියෙන්නේ. ඥාන අවදි වෙන තැනයි නිවන් මඟ අවදි වෙන්නේ. ඥානය කියන්නේ සිහිය තමන්ට දැනෙන තමන් සිහිය පවත්වන තමන්ගේ හිත අභ්‍යන්තරයෙන් දැන දැනීම වලට. තමන්ගේ සිත අභ්‍යන්තරයෙන් දැන දැනීම වල තියෙන තමන්ට රාගසිත උපදිනෝ දේශසිත උපදිනෝ ඒවා දැන් අඩු වෙනවා ඒවා වැඩි වෙනවද අඩු වෙනවද ඒවත් එක්ක යන. දැන් ওই වගේ කම්පණය වෙනකොට ඒ ද්වේෂසිත වැඩි වෙනවා. ඒතකොට නිවන් මඟ වැහිලානේ. ඔය ඔය ඒ උපක්ලේශ වලට යන්න එපා. ඔය ඒ කොහෙන් කොහෙන් ආවත් උපක්ලේශ එනවා. ඒවා එකකටවත් යන්න එපා. තමන්ට සල්ලි ගොඩාක් ලැබුණත් උපක්ලේශයක් වෙනවා. ඒවා වැඩක් නෑ පැත්තකට දාලා දාලා. සල්ලි අවශ්‍ය වෙලාවට ඉදමට විතරක් ඒ ටික ඇති. නැතුන් මේ අපිට මේවා සතුටු වෙන account එකේ ගොඩාක් සල්ලි තියෙනවා කියලා සතුටු වෙන මිනිස්සු ඉන්නේ. ඔව් ඒක පිරිහීමක් නේ. ධර්ම මාර්ගය තුළ පිරිහීම. කිසි වැඩක් නෑ දැන් ඒවා ගෙන්නන්නේ. ඒද ඒ මෙතන භෞතික නෙමෙයි බාහිරේ නෙමෙයි තමන්ගේ අභ්‍යන්තර සිත දකින්න. ඒ තුල සතුට උප හට ගන්නවා කෙනෙක්ට. මගේ account එකේ සල්ලි තියෙනවා කියන. අන්නේ සතුට හිත ඇතුලෙන් දකින්න ඕන. තමන්ට සාන්දිටික. තමන්ට තමන් අවංක වෙන්න ඕන. එහෙනම් ඒ තුල ලබන සතුට, ඒ තුල ලබන සතුට නීවරණයක් වෙනවා. ඒ තුල තමන් නිවන වැහිලා වෙනවා. Tamanට සල්ලි ඒක ඇවිල්ලා ආදර්ශකයක් කරගන්න පුළුවන් නිවන් මාර්ගට ප්‍රවේශ වෙන්න. මම ඒකට ඇලෙන්නේ නැතුව කොහොමද ඉන්නේ කියන එක. අන්න ඒ වගේ තමන්ගේ මේ දැනුම ඒවට මේ ඒත් සල්ලි වගේ තමයි. ආභරණයක් නේ. ඒකටත් ඇලෙන්නේ නැතුව ඉන්න එපා. මේක හරි නිර්මල මගක්. නේද? මේක හරි නිර්මල නිවන් මගක් තේරෙන්නේ. මේක කරේ හැම දේවල් නැහැ මෙතන. අපිට අපිට තාම දැන් ඔබතුමිය කතා කරන මේ මේකේ තාම ඔබතුමිය දර අරමුණු කළා නෑ නිවැරදිම තැන. ඒකයි අපි එහෙම කිව්වේ. ඒක තමන්ගේ මොකක්ද අඩුපාඩුවක් නෑ අඩුපාඩුවක් නෙමෙයි ඔතන තියෙන්නේ පැටලීමක් තියෙන්නේ. නිවැරදිව හරියටම විය යුතු දේ හරියටම ගලපගත්තේ නැති කමක් තියෙනවා. අපි ධර්මයේ ප්‍රවණය කරන්නේ අපිට ඕනි පාට කණ්ණාඩිය දාගෙනවා කියලා. අපි පාට කණ්ණාඩියක් දාලා රතු පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවොත් කොයි පැත්ත බැලුවත් අපි රතු පාටනේ පේන්නේ. ඒ වගේ අපි ධර්මයේ අහන්නේ අපේ කණ්ණාඩියට න ะ. ඒ කියන්නේ අපිට ඕන විදියට න ะ. අපි අපි ධර්මයේ අහනවා අපිට අපේ අපේ හිතේ ඉන්න ෆ්‍රේම් එක ඇතුලේ. එතකොට අපිට නියම ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. දෘෂ්ටියක් ඇතුලේනේ ඉන්නේ. ඒ වගේ අපි හරි හරි නිදහස් වෙන්න ඕනේ. ওই දිව්‍ය ලෝක නිර හැම එකකින්ම තමන්ගේ හිත හැම පැත්තකින්ම නිදහස් මාවතකට ගන්න ඕනි මේ සිතක් කියලා දෙයක් නැහැ කෙනෙක් කියලා දෙයක් නැහැ ආත්මයක් කියලා දෙයක් නැහැ සබහා දහමක් ගහක අත්තක් කෙල්ලෙනවා වගේ කියන එකට එන්න ඕනි ඔතනයි නිවන තියෙන්නේ මෙතන කෙනා නම් ඒ කියන්නේ මේ හැම තැනම අපි කොහොමත් මේ මේ මේ මේ සිතනේ මායාව සිත මායාව විශ්වාස කරන්න බෑනේ ඔය හිත කියන හැම දෙයක්ම අපිවම රවට්ටුවා වෙනවා. මේ සිතට එහා ගිය ඥානකින් මේක දකින්න ඕනි කමක් එනවා. අන්න එතනට අවදි වෙන්නයි අපිට වැදගත් වෙන්නේ. අපි සිහිය පිහිටවන්නත් ඕනේ. මේ දැනුමෙන් යන්න බෑ මේ ගමන. මේ දැනුමෙන් ඔබතුමී යන්න තමයි අර ප්‍රශ්නේ ඇහුවේ. යන්න බෑ. ඒක අපිට සිතුවිල්ලෙන් යන්න බෑ කිය. මේක විඥාන විඥානේ පරිඤ්ඤය යන්නේ. ඒ කියන්නේ ප්‍රඥා භාවයේ තබ්බං විඥානං පරිඤ්ඤයන්නේ. ප්‍රඥාව කියන්නේ මේ සිතේ අනිත්‍ය දැකීම, සිතන කියේ මායාව දැකීම කියන්නේ. සිත හැදෙන හැටි දකින්න ඕනේ. සිත මායාව බව දකින්න ඕනේ. මේ සිතුවින් කියන හැම දෙයක්ම විඥාන මායාවෙන් කියන එකක්වටවත් තමන් අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක රැවටීමක් කියලා දකින්න. තමන්ට මොකද හිතෙන්නේ? ඒ තුල රැවටීමක් තියෙන සිතුවිලි වල. ඒ තුල තමන්ට තියෙන සිතුවිලි තුල තියෙන ලෝකේ. ඔය දැනුම තියෙන ලෝකේනේ. ලෝකයෙන් මිදෙන තැන දැනුමක් හොයන්න. හ්ම්. ඒක බුදුන් වහන්සේ අගය කරපු දෙයකුත් නේ පොටිලට ලොකු දැනුමක් තිබුණා. පොටල භික්ෂුන් වහන්සේට බුදුන් වහන්සේ ඒ තුච්චයි කියලා කිව්වේ. පහත්ම කියලා. දැනුම කරට වැටෙනවමයි. යමක් ඒක ඒක ලොකු වුණොත් මුදල් වේවා දැනුම වේවා බලය වේවා කුලය වේවා පෙනුම වේවා රූපේ වේවා හැමදේම මේ මායාව ගන්නවා. ඕකත් මායාව එකක් විතරයි. අපිට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. ඔබට මේ කියන එක තේරෙනවා. හොඳටම මේ වචන තේර ඔච්චරයි වැදගත් වෙන්නේ. ඔච්චරයි වැදගත් වෙන්නේ. අනිත් සේරම සිතුවිලි. මේ දැන් දෙන පණිවිඩය Tamanට දැනෙනවනම් ඒ පණිවිඩය තුළ ධර්මේ නම් ඒ ධර්මය දැනෙනවනේ. නෑ කියන්න බෑ. අයිය අපි පිරිහෙන්නේ යන්නේ. මොකටද අපිට දැනුම? දැන් මේ කියන එකකවත් අපි අපි අනවශ්‍ය දේවල් කියන්නේ මේ කියන සිංහල වචන තේරුම තවත් සිංහල වචන තේරෙන කෙනෙකුට මේ වචන දන්නවා. මේ වචන දන්න කෙනාට මේ වචනේ තේරෙනවා. නේ? එච්චරයි වැදගත්. මොකද මෙතන මානසිකාරයකින් අපි මේ මේ මේක අවබෝධ කරගන්නේ මානසිකාරය භාවිතා කරනවා පමණයි. අපි ඒ තුළ sannivedanaya සඳහා භාෂාව භාවිතා කරනවා පමණයි. භාෂාව බොරුවක් බව දැනගෙන ඒ භාෂාව පරිහරණය කරන්න ඕනේ. මේ දැනුම උපා මේක මේක පළක් නැති බව දැනගෙන පරිහරණය කරන්න. මේ ධර්මයේ ගොඩාක් සූත්‍ර ඒවා මේවා ධර්මයේ ඒවා කියවුවට එතන නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. අධ්‍යාත්මික පැත්තේ. Taman දියුණුවක් ලබන්න ඕනේ. දැන් අපි මේ ධර්මයේ ඇත්තට මේ මෙහෙම කතා කරන්නේ අපි ලැබපු දියුණුවක් නිසානේ. නැත කාටවත් මේකෙන් වැඩක් නැහැනේ. දැන් අපි මේ මේ පොතක් බලාගෙන පොතේ තියෙන දේවල් මේ එහෙම නැත්නම් අපි කටපාඩම් කරගෙන අපි නිකම් ඒකත් මේ ඇවිල්ලා මේ ඒ කවුද ඒකට කැමති වෙන්නේ? එහෙනම් එතන ධර්මයේ නැහැ. පැවැත්මක් නැහැ. පොඩි කාලයක් අර ස්ප්‍රයිට් බෝතලයක ඇඩුවා වගේ ලොකු මේ බැලුම් බෝලේ වගේ පිම්බිලා ලෝකෙට ලොකු පරකාසයක් තියෙන්නේ. පවතින්නේ නැහැ. මොකද එයා තුල ධර්මය නැහැ. මම සාමාන්‍යයෙන් කතා කරනකොට කවුරු හරි එක මෙයා දැනුම දැනුමින් කතා කරනවාද තමා තුලින් දැක්මෙන් කතා කරනවාද කියන එකත් මට මනාව තේරෙනවා. හැබැයි ඔබතුමියත් ඉන්නේ ඒ වගේ තැනක නම් කියන තැනේදී ගැටලුවක් තියෙනවා මේ අත්‍තර ඔබතුමිය අර අහපු ප්‍රශ්නේ දැනුමයි සම්බන්ධ ඒක හරි හරි හරි ඔබතුමියට තේරෙනවද ඒ ප්‍රශ්නේ හරි බොලන් තැනකින් තියෙන කියලා? නේද මතක හිටින්නේ මේ දැනුම නැහැ කියන එක. අර අරයට මෙහෙම පුළුවන් මට බෑ කියන එක. සාපේක්ෂ වෙලා සාපේක්ෂ වෙලා මම ඉන්නවා. මම ලොකු වෙලා මම ලොකු වෙන්න යනවා. ලොකු උපක්ලේශයකට යනවා. එතකොට ඔබතුමියට ඔබතුමිය පේන්න ඕනේ. අපිට පේන්නේ කෙනෙක්ව රූපෙන් නෙමෙයි. අපිට පේන්නේ ඔය ඔය අතුලාන්තයේ තියෙන ඔය සිත් චිත්ත ස්වභාවය. ස්වභාවය. නේද? එතනින් තමයි ප්‍රතිබිය කැඩපත වෙන්නේ. තමන්ට තමන්ව තමන්ව නිර්මල වෙන්න කිව්ව එකයි. තමන්ට තමන් අවංක නම් තමන්ට තමන් හදා ගන්න ඕනි තමන්වනේ අනිත්‍යව නෙමෙයි. තමන්නේ දුකට වැටෙන්නේ තමන්නේ ඊගාව මේ දැන් මේ මේ මනුස්සාත්ම භාවයේ ගිලි වුණා කියන්නේ සතෙක්ට පිළිසිඳ ගත්තා කියන්නේ මොකද්ද විනාශේ? ඒත ඇයි තමන් එතනට යන්නේ? දැන් මේ මේ මනුස්ස භාවය තුළ එතනට වැටෙන්නේ ඔන්න ඔය උපක්ලේශ හරහානේ. තේරුම් ගන්න ඕන තරම්. ඊටාම ඊටාම වටින තරම්. ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. හිත ගැන බලනවා හිත කියන එක ෂණ මාත්‍රයි දැන් මේ ඔය ඒක අර මුල් අවස්ථාවේ තමයි ඔය වීර්යයක් එක්කලා යන්නේ. හැබැයි දැන් ඔය අහපු ධර්ම එක එක විදිහේ ඒවා තියෙනවා බව පේනවා. හැබැයි ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය රූපේනේ හැමෝම අල්ලගෙන ඉන්නේ. දැන් හිතනවා නම් මේ සිතේ රාග සිතක්ද දේශ සිතක්ද මොහ සිතක් දකින්න කියලා එතන රාග දේශ මොහ හටගන්නේ යම් කිසි දෙයකට එක්ක කෙනෙකුට නිකන් රාග දේශයක් මේ සිත හටගන්නේ ආ නිමිත්තකට තමයි රාගයක් තියෙන්නේ රාගේ තියෙන නිමිත්තක් ඕයි නිකන් එමෙන්නේ එහෙනම් එතන බාහිර ඇත්ත වෙලා තියෙනවා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං ලෝකේ මිදෙන තැනයි දුකෙන් මිදෙන්නේ එහෙනම් මේ දුකෙන් මිදෙන මගයි චතුරාර්ය සත්‍ය දේශනේ තියෙන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හේලි කරන්නේ ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි ලෝකෙන් මිදෙන්න. එහෙමනම් අපි මේ මේ රාගසිතත, ද්වේෂසිතත කියන තැනම අපි යන පාර වැරදි. තණ්හක්කයෝ නිබ්බානෝ තමයි. භව නිරෝධෝ නිබ්බානෝ තමයි. ආසලායතන නිරෝධෝ නිබ්බානෝ තමයි. නමුත් තණ්හක්කයෝ කියන තැනට එන්නේ ස්කන්ධ දුක්ඛ කියන තැන. ඒ කියන්නේ ස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින තැන. ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි නිවනට කල යුතු වන්නේ කියන තැනින් එන්නේ. ස්කන්ධය කියන්නේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංඛාර ඔස්සේ හටගත්ත විඥානය තුල දැන ගැනීම තුල මෙතන රාගසිතත් ද්වේෂසිතත්ද කියන තැනට ගිහිලා නෙමෙයි ස්කන්ධේම දකින්න ඕනේ ස්කන්ධේම හටගන්නේ නැති වෙන ආකාරය දකින්න. ඒ කියන්නේ ස්කන්ධේ ඵලය තමයි රාග දේශ කියන්නේ. ඒ ඵලයට තමයි තණ්හාව කියන්නේ. මොකද වේදනා සංඥා සංකාර තණ්හා ඊගාවට එන්නේ. ඒ කියන්නේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. ওই වේදනාව කියන තැන තමයි ස්කන්ධේ හට ගන්න තැන. එතකොට තණ්හාව උපාදානයත් එක්කයි තියෙන්නේ. තණ්හාව තියෙන තැන උපාදානෙ තියෙනවා. එතකොට රාගදේශ තියෙන තැන උපාදානෙ තියෙනවා තණ්හාව තියෙනවා. එහෙනම් රාගදේශ කියන්නේ තණ්හායම දර්ශකේ. රාගේ දේශය කියන්නේ තණ්හාවෙම දර්ශකයක්. එහෙමනම් එතන තණ්හාවයි තියෙන්නේ. ඒ ඒකේ ඵලයේ ওই ඵලයටයි අපි හිත තියලා තියෙන්නේ. නමුත් මේ ඵලයට හිත තියලා අපිට බෑනේ මේ මේ දැන් gediයට හිත තියාගත්තට මේ මේක බෑනේ ගහ හිටවන්න එපයි. නේ ගහ හැදෙන හැටි තමයි ස්කන්ධය නිසා තමයි ඔය කියන තණ්හා උපාදාන ඇති වෙන්නේ. එහෙමනම් ස්කන්ධය තමයි එහෙමනම් මෙතන දකින්න ඕනේ තන ස්කන්ධ දුක්ඛ කියලා. තන ස්කන්ධය නිසා තමයි අපිට දෙයක් තියෙන බාහිර පොත උපමාව ගත්තොත් පොත හැදුනොත් තමයි පොතට ආසාවක්, ඇලීමක්, ගැටීමක් තියෙන්නේ. ඒ කියන්නේ ලෝභ දේශේ එන්නේ. දැන් සිතට අරමුණක් එනකොට ඒ අරමුණට ඇලෙනවද ගැටෙනවද කියනවා නම් පොතට අරමුණ පොත අරමුණු වෙනකොටම පොතට ඇලෙනවද ගැටෙනවද කියනවා තැනටයි යන්නේ. හා. දැන් එතනට නෙමෙයි මේ ධර්මයේ ඒ කියන්නේ පස්ස එතන එතන නෙමෙයි ධර්මයේ පිහිටන්න ඕනේ. තැන පොත හට ගන්න නැති වෙන්න ඕනේ. පොතෙන් මිදෙන්න ඕනේ. ලෝකෙන් මිදෙනවා කියන්නේ භවයෙන් මිදෙනවා කියන්නේ පොත තිබ්බොත් භවයේ තියෙනවා ලෝකේ තියෙනවා. එහෙනම් භව නිරෝධය වෙන්නේ නැහැ බෞද්ධ වෙන්නේ නැහැ. සියලු සත්තු සියලු ආගම් රඳා පවතින්නේ ලෝකේ දෙයක් තියෙනවා කියන තැන. ලෝකේ දෙයක් නැති බවයි බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ. එහෙමනම් එතන තියෙන්න ඕනි භව නිරෝධයක්. භවයේ තිබ්බොත් ලෝකේ තියෙනවා. මේසෙ දුවේ ඉන්නවා, දරුවා ඉන්නවා, ගෙවල් තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, පොත් තියෙනවා ඔක්කොම නම්. අපි හදාගෙන බාහිර තියෙනවා කියලා අපිමයි කියන්නේ. අඹගහ කිව්වේ නෑ අඹගහ කියලා අපි කියන්නේ අඹගහ. එහෙනම් ඒක අපි හදාගෙන තියෙන. අපි සිතුවිලා පේනවනේ මේ හිතන. මට ඒව ගැන මනා අවබෝධය අවබෝධය කියන්නේ දැනුම නෙමෙයි. ඔබතුමිය දැනුම තියෙනවා අවබෝධය නැත්තේ. ඒ වචන දෙකේ ලොකු ગેප් එකක් තියෙනවා තේරුමක් තියෙනවා. අවබෝධය තියෙනවා නම් කිසිම වෙලාවක අපිට දැනුමෙන් පළක් නැහැ. දැනුම භාවිතා කරා පැත්තකට දැම්මා එච්චරයි. මට මෙහෙම සිතුවිල්ලකුත් එනවා මට ආර්ය උපවාදයක් නම වෙන්න ඕනේ මම පිටිදුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේගෙන් ඉවල බලන්නේ ධර්මය ගන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ නම් අම්මා භාවිතා කරන්න එපා මොකද මේ ගොඩක් දේශනා අපි අනිත්‍යයටත් අහන්න දානවා. මොකද අපිට පොඩි කාලයයි තියෙන්නේ. අපි මේ කාලය තුල අපි දැන් මේ හැමෝගෙම ප්‍රශ්න උත්තර දෙන්න අපි අපි මේ ටික භාවිතා කරා මේ කාල පරිච්ඡේදේ. එතනදී අපිට කාලයක් නැහැ තව ධර්මයක් දේශනා කරලා දාන්න. එතකොට අපිට සිද්ධ වෙනවා ඔබතුමිය ඔබතුමියගේ ඔබතු ඔබතුමියගේ මේ <laughs> sannivedanayේම ධර්මදේශනයක් විදිහට අපි නැවතත් දානවා YouTube එකට. ආ එහෙමද? ඔව් ඒක තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ ටිකේ ඒක කරනවා. මොකද මේ ටික අපිට වෙලාවක් එන්නේ නැහැ ධර්ම දේශනා කරන්න. ගොඩාක් අය කෝල් කරනවා. මේ නම්බර් ගොඩක් මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හැමෝම කියනවා මගේ මං නිවන් දැකලා මං කියන එක හරි අර අරයාගේ එකවර ඔය මේ දැන් අපි අපි කියන එකත් එහෙම නේද? ඒක තමයි අපි කියන්නේ මෙතන පුජ්‍යල සරණ යන්න එපා. ධර්මයේ සරණ යන්නේ. ධර්මයේ සරණ කියන්නේ බුදුන් වහන්සේ කියනවානේ බුදුන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ එහෙනම් බුදුන් වහන්සේ කියනවනේ මගෙන් පස්සේ මෙන්න මෙයා ඉන්නේ කියලා. බුදුන් වහන්සේ පුජ්‍යලේ පණවන්නේ බුදුන් වහන්සේ කියන්නේ නැහැනේ මගෙන් පස්සේ ඉන්නේ මෙන්න මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එහෙම කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ නැහැනේ මගෙන් පස්සේ ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ. එහෙම කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ නැහැනේ මගෙන් පස්සේ ඉන්නේ චන්න. එහෙම කියන්නේ නැහැනේ. මේ මේ මේක එහෙම දෙයක් නෙමෙයි. දැන් බුදුන් වහන්සේම එම කියනවානේ බුදුන් වහන්සේම කියනවානේ ධර්මයේම ගුරුන් කොට සලකත් කියලා. බුදුන් වහන්සේමත් ධර්මයේ ගුරුන් කොට සලකුවානේ. ඒ විතරක් නෙමෙයි බුදුන් වහන්සේ කියනවානේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. ධර්මයේ දකින්නාට විතරයි බුදුන් දකින්න පුළුවන් වෙන්නේ කියලා. ඒතර හැමතැනම ධර්මයේනේ ධර්මයේනේ කියලා තියෙන බලනකොට. ධර්මයෙන් පිට දෙයක් නැහැ කියනවානේ. අන්තිමටම කියනවානේ මේ මේ බුදුන් වහන්සේම කියනවානේ මේ ප්‍රතිපදාවෙන් මාපු දන්නෝ මාපු දන්නෝ ඇති කියලා කරන්නේ. ඒක ප්‍රතිපදාව බුදුන් වහන්සේ ධර්මයේනේ ධර්මේ නැතු ප්‍රතිපදාවක් නැහැනේ. එතකොට මෙතන වැදගත් වෙන්නේ ධර්මය කියන්නේ ලෝක ධර්මතාවයක් තියෙනවා දෙයක් කියලා දෙයක් නැහැ. ඇති වෙන නැති වෙන ධර්මතාවයේ ඉදප්පච්චතාවයේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන්නේ. මෙතන ධර්මයයි තියෙන්නේ. ඇති වෙන නැති වෙන ධර්මතාවය තුල දෙයක් නැහැ. ඔන්න ඔය ධර්මයේ තුලට කෙනෙක් පුජ්‍යලයක් අදාළ නැහැ කවුරු හරි ධර්මයේ කියනවා නම් ධර්මයේ ගන්න එච්චරයි. ඒ කවුද කිව්වේ අර හාමුදුරුවද මේ හාමුදුරුවද ඒක කිසිම අදාළයක් නැහැ. ප්‍රසිද්ධද නැද්ද මේ මෙහෙණින් වහන්සේ නමක්ද ඒක මුකුත්ම අදාළ නැහැ. නම් මුකුත් අදාළ නැහැ. පුජ්‍යල සරණ යෑමෙන් අපි අයින්ට වුණොත් අපිට ධර්මයේ හොඳට පේන්න ගන්නවා. අපි ඒතකොට විවෘතව හැමෝගෙම ධර්මය අහන්න ගන්නවා. නැත්නම් අරයාගේ එකට කොටු වෙලා. මෙයාගේකට කොටු වෙලා. එයාගේ රූපෙට වශී වෙලා. මෙයාගේ මෙයා කියන විදිය හරි නෑ. මෙයා මේක කතා කරන විදිය. ඔය එකක්වත් අපිට අදාළ නෑ. අපි මොකක් හරි sannivedanayak තියෙන ධර්ම කාරණාව. ඒක ඊටාම වැදගත් නම් කවුරු කිව්වත් ඒක වැදගත්. පොඩි ළමයෙක් කිව්වත් වැදගත්. අපිට ධර්මයේ වැදගත්. මොකද හේතුව අපිට ඕනි මේ සසර දුකෙන් මිදෙන්න නම් එහෙනම් මේ ධර්මයේ කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවය නම් ඉදප්පච්චතාවය නම් ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ නම් අපිට වැදගත් වෙන්නේ. ඒ ධර්මයේ සත්‍ය දැකලා මිදෙන්න නම් අපි ඕනි පටිච්චසමුපාද දකින්නේ ඒක සසර යන ගමන. ඒක දැකලා මිදෙනවා කියන එක තුළයි ඔබ නිවන් දකින්නේ. එහෙමනේ. එහෙමනම් අපි කිසිම නමක් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. නාම රූප නැති මේ මේ තැනට පච්චේ පරිග්ගා ඥානෙට එන්න. ඥානය ගැන විතරක් අපි කතා කරොත් අපිට මේ සිතුවිලි ප්‍රශ්න නැහැ. ඒකයි ඔබතුම මේ කතා කරන තැනීම අපි කියන්නේ මෙතන සිතුවිලි සිතුවිලි වලින් මිදෙන්න කියන. අපි සිතුවිලි වල ඉන්න තාක් අපිට ඔය අන්තවල ප්‍රශ්න තියෙනවා. අර අන්තේ මේ අන්තේ එක්ක ඒ අන්ත දෙකේ ගැල දෝලණය වෙනවා. අන්ත දෙකේ දෝලණය වෙන තාක් අපිට මධ්‍ය ඥානං කියන තැන හම්බ වෙන්නේ. මධ්‍ය ඥානං කියන තැන සිතුවිලි නැහැ. ඒක මහා දියුණුවයි. මේ අපි කියන හැම තැනම ඒක පේනවා මධ්‍යම ප්‍රතිපදාවේ ධර්ම දේශනා කරනවා කියලා. අන්න ඒකට කෙනෙක් යනවා මිසක් අපිවත් ධර්මය ඇසීමෙන් පළක් වෙන්නේ එහෙම නැත්නම් මම බාහිරයට යනවා වැඩි ඒක නමස්කාරයි වැඩි තාම එතන හදාගන්න ඕනි ඒක දුර්වලකමක් නෙමෙයි හැම කෙනෙක්ම අපි වුණත් උප්පත්තියෙන් දැනගෙන ආවේ නැහනේ අපි මිත්‍යා දෘෂ්ටික අපේ අපේ දෙමාපියෝ මිත්‍යා මිත්‍යා දෘෂ්ටිකයි. ඇත්තටම අපි මිත්‍යා දෘෂ්ටික පවුලක් තමයි අපි අපි ඉපදිලා ඉන්නේ. අපි ඉපදුනේ එවැනි පවුලක. අපි කතරගම ගිහිලා නූල් ගැට ගහලා දේවල් ගිහිලා අපි අම්මලා එහෙම තමයි කරේ. අපි අම්මලාට දොස් කියලා වැඩක් තියෙයි. දැන් බුදුන් වහන්සේ බුදුන් වහන්සේ සුද්ධෝදන රජුරට දොස් කියලා වැඩක් තියෙයි. මේ මේ මිත්‍යා දෘෂ්ටිකයි මේ කියලා හැම වැඩක් තියෙයි. නෑ බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන බුදුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා. නෑ මේ සත්‍ය නම් මෙයයි කියලා. ලෝකේ මෙන්න මේ දුකට වැටෙන හේතුව මේකයි කියලා. සත්‍ය දුකෙන් මිදෙන්නේ මේ දේ දැක්කොත් කියන එක. අන්න ධර්මයේ ධර්මයේ වැදගත්කම. බුද්ධ කියන්නේ හැම සිතකම තියෙනවා. බුද්ධ කියන්නේ මේ සිතේ නාම රූප දෙකේ මිදුණු තැන සිතට තනක් පිහිටන්න බැරි වෙනවා. ඒ පිහිටන්න නැති තැනට කියන නමක් නැහැ. එතනට බුද්ධ ස්වභාවයයි තියෙන්නේ. නමුත් ඒක ශුන්‍යතාවය නම් නෙමෙයි. මේක ඇතුලේ ස්වභාවය වෙනස්. මේකේ කෙනා නැහැ. ශුන්‍යතාවය තුළ කෙනා ඉන්නවා. මේකේ කෙනා නැහැ. කෙනා නැති තුළ සබහාදාමයි තියෙන්නේ. ඒ සබහාදාමට සබහාදාම කියන වෙනුවට බුදුන් වහන්සේ බුද්ධ කියනවා. චිත්ත ස්වභාවයෙන් මිදිලා එන තැනටයි බුද්ධ කියන්නේ. ඒක මේක වෙනස්. මේ ශුන්‍යතාවය නෙමෙයි මේ නම් දාන්න බෑ. ඒකයි මෙතනට බුද්ධ කියන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ අතර බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබනවා කිසිම මිනිසෙක් දන්නේ නැහැ. පස්සකටවස දන්නේ නැහැ. යනකම්. නෑ බෑ ආලාර කාලාම ඇත්තටම ඒ නැහැ කියමු ජීවිතු කරනවා පස්වක දවස දන්නේත් නැහැ. ඒ විතරක් නෙමෙයි කිසිම මිනිස්සෙක් දන්නේ නැහැ. එහෙනම් වනාන්තරයෙන් එළියට වටනකොට ඉන්නෝනි සෙනඟ පිරෙන්න බලාගෙන. බුදු කෙනෙක් වඩිනවා කියන්නේ. කවුරුවත් නැහැ. උපක හම්බ වෙනවා මගදී. උපක අහනවා ස්වාමීනි ඔබ කවුරුන්ද? ඔබ මිනිස්සෙක්ද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. ඔබ ගන්ධබ්බේද? නෑ මම ගන්ධබ්බේකුත් නෙමෙයි. කියන ඒ කාලේ බුදු සමය තුල තිබුණු ඔක්කොම වචන කියනවනේ බ්‍රාහ්මණ වචන නිගණ්ඨයන් කිය ඔක්කොම කියනවනේ එකකටවත් නැහැ කියනවා බුදුන් වහන්සේ. එකම දෙයයි ඒ හැම දෙයකටම නම් තියෙනවා පනවලා එක එක රූපවල. නමුත් මේ බුද්ධ ස්වභාවයට රූපයක් නැහැ. අන්න බුදුන් වහන්සේ කියනවා මම බුද්ධ වෙමි. මේක හරි නිර්මලයි. ඔය අපේ සංස්කෘතිය තුල සාහිත්‍යාත්මක රසවින්දන කතා ලිව්වට සත්‍ය ධර්මය නම් නිර්මලයි. ඒ තුළ මේ සංස්කෘතිය තුළ තියෙන දේ නෑ. සංස්කෘතියට ඕනේ මිනිස්සුන්ගේ අර අතර මිනිස්සුන්ගේ සිත්වල ස්වභාවය තමයි පුදුම හිතෙන විදිහේ චිත්‍ර ඇඳලා කතා ලියන එක. ඒක සිතුවිලි. සමු සිතුවිලි වල මිදුණු ස්වභාවය ලියන්න බෑ කිව්වේ ඒකයි. ඒක හරි නිර්මලයි. මේ බුද්ධ ස්වභාවය කියන්නේ මොහතට අවදිය මොහත පමණ නම් තියෙන්නේ අතීතා නාත්ත ගම්මීය නප්පටික්කංකේ අනාගතං කියන තැනින් නම් අතීතයක් මේ මොහොතේ නම් අනාගතයත් මේ මොහොතේ නම් මේ මොහොතත් තියෙන සංඥාව මේ මොහොතේ අයිති නැත්තම් පෙර සංඥා නව සංඥා නම් වර්තමාන මොහොතෙන් අවදි වෙන්නේ නාම රූප දෙකෙන් මිදුණු තැන ඒ මේ මොහොත කියන හුදකලාවකටයි ශුන්්‍යතාවයටයි අනිමිත්ත ශුන්්‍යතාවයකුයි තියෙන්නේ. ඒතර නිමිති නෑ. අන්න අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය චිත්ත විමුක්තියක් තුලයි බුද්ධ තියෙන්නේ. ඒයි බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ ස්වභාවය ඔබතුමියගේ සිතෙත් ඔය සිතුවිලි වලින් මිදුනහම හමු වෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ මේ සිතුවිලි නිසයි කෙනෙක් දුකට වැටෙන්නේ. ඒ දුකේදී කෙනෙක් දුකට කම්පා වෙනවා නම් අන්නේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයේ මිස සරණක් නෑ වෙන. හිතවිලි වලින් මිදෙනවා මිස වෙන සරණක් නැහැ. ඒ තේරුමයි තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන වාක්‍යය. මේ සිතේම මේ සියලු දුකෙන් මිදෙනවා. මේ සිතවිලි මායාවක් බව දැකීම තුළ බුද්ධ ස්වභාවය දැකීම තුළ මේ ලෝකේ තියෙන බුද්ධ පමණයි. සබාදාම හා සමානයි. දැන් තේරුණා. තේරුණා ඔබ වහන්සේ. ඔව් තව මම මන් තුලට තව මං තුලටම තව එබෙන්න ඕනේ මේ බාහිර ගැන හිතන එක නවත්තන්නම ඕනේ. සිතුවිලි වලින්ද දෙය. බාහිර කියලා දෙයක්වත් නැහැ. මෙතන සිතුවිල්ලයි බාහිරක් තියෙන්නේ. ඔව්. සිතුවිලි වලයි මේ ගැටලුව තියෙන්නේ. සිතටයි මේ මේ සිතයි මේ ඔබතුමිය වට කරලා තියෙන්නේ. ආත්තානු දිට්ඨිය. ඒ කියන්නේ මායя. මායя කියන්නේ ආත්ම දිට්ඨිය. අත්තානු දිට්ඨින් උහච්ච මච්චු රාජා නපස්සතු කිය ආත්ම දෘෂ්ටිය උත් අත්තහල තැන මායයට ඉඩක් නැහැ. මච්චුරාජාන පස්සත. මායя යනු ආත්ම දෘෂ්ටියයි. ඔය තියෙන ආත්මීය දෘෂ්ටියක්. සිතුවිලි. සිතුවිලි කියන්නේ ආත්ම දෘෂ්ටියයි. ඒ සියල්ලම එකමයි වචනවල විතරයි වෙනස තියෙන්නේ. තමන්ගේම ආත්ම දෘෂ්ටිය තමන්ට නැති කරගන්න තියෙන්නේ. ඒකම තමයි නිවනට කරන්නත් තියෙන්නේ. නේ ඔක වැරද්දක් නෙමෙයි ඔක සාමාන්‍ය අසරණකම මේ හැම කෙනෙක් ගාම තියෙන. ඕක තමයි ටික ටික තියෙන එක එක මට්ටම් වලින් හැමෝම ගාව. ආත්ම දිට්ඨිය බුදුන් වහන්සේගේ සමයේ පොට්ටපාද කොච්චර තර්ක කරනවද වාද කරනවද බුදුන් වහන්සේ කොච්චර තේරුම් කරත් මේ මේ සංඥා අபிසංකරණයක් යනවා කියන එක තේරෙන්නේ නැහැ පොට්ටපාදට හිතෙන්නවා මේ ඒත් මම ඉන්නවා කිය. බුදුන් වහන්සේ හොඳටම පොට්ටපාදට පෙන්නනවා ශුන්‍ය සංඥා සුකුමත්වයක් වෙනවා වේ සංඥා වේදනා නිරෝධයක් වෙනවා ඒ තුල නිවන කියලා. නමුත් එතන දෙයක් නැති බව කියනකොට පොට්ටපාදට තේරෙන්නේ නැහැ. පොට්ටපාද කියන ඔයසම මම ඉන්නේ කොහෙද කියලා අහනවා අන්තිමටම. බුදුන් වහන්සේ කියන ඔබට මේ වැටහෙන්නේ පොට්ටපාද කියලා එහෙම කෙලින්ම කියනවා. එතකොට ඒකනේ මේක ඇතුලේ අපි ඉන්නේ හැමෝම පොට්ටපාද ඉන්න තැන ආත්ම දිට්ඨියත් එක්ක. ආත්ම දිට්ඨියයි ගලව ගන්න බැරුව දුක් වෙනසක්. මේ සත්‍යය වැටලා තියෙන ආත්ම දිට්ඨිය හරහා. තණ්හාමාන දිට්ඨිය. ඒකමයි මිත්‍යා දිට්ඨිය, ඒකමයි අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකන් නැහැනේ මිදීමක්. අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ. එතනට එන්න ඕනේ. නේ. එතනයි සියල්ල මෙතන තැන. දස සංයෝජන වල අවසාන තියෙන අවිද්‍යාව. ඒකයි. අවිද්‍යාව තමයි මේ අපි නැති කරන්නේ. අවිද්‍යාව තමයි මහා ප්‍රඥාවෙන් නැති වෙන්නේ. ප්‍රඥාව කියන්නේ මුකුත් නෙමෙයි මේ සිතේ අනිත්‍ය දැකීම කිව්වෙත් ඒකයි. ඒක දකින්න කියන එක පාට කටපාඩම් කරන එකක් නෙමෙයි දැනුමක් නෙමෙයි මේ මේ අරමුණයි සිත කියන්නේ අරමුණේ මිදෙන්න ඕනේ. සිත කියන්නේ වෙන මොකුත් නෙමේ මේ මොහොතේ එන අරමුණු. මේ මොහොතේ එන අරමුණු වලට රිංගන්නේ නැත්නම් ඒ අරමුණු වලින් මිදිලා නම් සාන්ත සෝයටපත් වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ කියන තැන එතරයි නිවන තියෙන්නේ. සංඛාර වැඩක් නැහැ. සංඛාර අත්හරින තන්ටය යන්නේ. සබ්බ සංඛාර සමතේ කියන්නේ ඒක සංඛාර සමතේ වෙලා යනවා. එන ඔය සිතුවිලි එකක්වත් වැඩක් නැහැ. ඕවා ගණන් ගන්නත් එපා. ඔව් මේ මොහොතේන අරමුණු බලන්න. ඒ අරමුණ සත්‍යයක් කරගන්න එපා. එතනට දර්ශනය දකින්න ඕනේ. දර්ශනයට දර්ශනය අවබෝධ කරගන්න ධර්මය අහන්න ඕනේ. බාහිර ඇත්ත නෙමෙයි, සිත ඇත්ත නෙමෙයි. සිත හැදෙන්නේ කොහොමද? කොහොමද මන් රැවටුනේ? සිත මුලින්ම හැදුනේ කොහොමද? ප්‍රභාස්තර සිත ඉපදුනේ එහෙම නෙමෙයි. දැන් මේක වෙලා තියෙන්නේ. අන්න එහෙම හොඳ ගමනක් යන්න ඕනේ විවෘත මනසකින්. එතකොට ඔබතුමිය මේව හදාගන්න. හොඳයි යම්කිසි බුද්ධිමත් යම්කිසි තියෙනවා යම්කිසි එහෙම නැහැ කියන්න බෑනේ ඔබතුමිය ගාව තියෙනවා මේකට අවශ්‍ය කරන යම්කිසි දෙයක් මේ උනන්දුව තියෙන ඕනකම තියෙන ඒ නිසානේ මේ කෝල් කරන්නේ ඒ නිසානේ මේ හොයන්නේ ඒ නිසානේ මේ මේ මේ මේ මේ මේ ධර්ම මාර්ගේ කටයුතු කරනවනේ ඔබතුමිය නැහැ කියන්න බෑනේ ඉතින් ඔබතුමිය මේක හම්බ වෙන්න ඕනේ මණිකක් හම්බ වෙන්නේ නැහැ නිකන් එහෙනම් තමන්ගේ සිත ඇතුලෙන් දෘෂ්ටි ඔක්කොම පාදලා හාර ගන්න ඕනේ මේ දෘෂ්ටි වලින් වැහිලා තියෙන්නේ අපිට ඕනි කරන මාණික්කේ දෘෂ්ටි වලින් මිදුණු තැනයි සම්මා දිට්ඨිය හමු වෙන්නේ. ඒ මාණික්ක රත්නය ඔබට හමු වෙනවමයි. ඒක වීර ගන්න ඕනේ. අත්හරින්න එපා ඒ වීරය වීරය තියාගන්න. ඒ නියම ඒ ඒ මේ මේ සත් මේ අවශ්‍ය කරන දේ හදා ගන්න ඕනේ. කියන්නේ අනවශ්‍ය දේවල් වලටත් අපි වීරය ගන්න ඕනේ. සංජන් ජනේති වායමති විරියන්නේ. විරියන්ත. සද්ධා වීරයෙන් වීරය තියෙනවා. ඒක තියෙනවා සද්ධාව සත්‍ය දකින්නයි. සද්ධාගය සත්‍ය දකින්නයි. මේ ආකාරවතී සද්ධා අමූලික සද්ධා වචන කොච්චර දැම්මත් බුදුන් වහන්සේ පෙන්නන්නේ සද්ධා කියන්නේ සත්‍ය දකින්න තැන. සම්මා ඔක්කොම සත්‍ය දකින්න තැනයි තියෙන්නේ. අනිත් ඔක්කොම සද්දා ඒවා සසරටනේ. ඔව්. මේකේ සත්‍ය දකින්න තැන අතරම මේ සිත් પરම්පරාවයි දකින්නේ. සසර කියන්නේ සිත් પરම්පරාව. මේ සිතනේ මේ ගල එක සිතක්නේ අවසානෙත් නැති වෙන්නේ. එනේ ඒ එක සිතක් හරි අපි හරියට දැකින්න ඕනි කියන තැනට එනවා. මේ මොහොතේ Tamanට එන සිත් බලන්න. පුළුවන් නම් ලොකු දියුණුවක් ලබනවා ඔබතුමී කියලා අපි කියනවා. ඒකයි වෙන්න ඕනි කියලාත් පෙන්නනවා. හිතම බලන්න. හිත බලන එක ගොඩක් වෙලාට බලනකොට බලනකොට ඒක සාමාන්‍ය වෙලා පේන්නම ගන්නවා. ඒක සතිය. සද්ධා වීර සති. ඒක සාමාන්‍යම දෙයක් වෙන්න ඕනේ. ඒක මේ ඒක එතනට ඕන කමින් යන්න බෑ. ආයෝක සිතුවිල්ලක් කරගත්තොත් වෙන්නේත් නෑ. රකුලාන්තේ දකින්න සැඩ ලුණු රහ වගේ දැනෙන එකක්. ඒක හරස් කියන්න බෑ. තමන්ට දැනෙනවා ඒක තමන් මේ දැන් සිත එනවා යනවා ඒකට තමන් රින්ගන්නේ නැතුව ඒ ඒ ඒ දිහා දකින්න ස්වභාවයක් එනවා. ඒක හැම එකම පේන ස්වභාවයක් එනවා. මේ ස්වභාවයට ඒවට රිංගලා නැහැ කියලා දැනෙන්න ගන්නවා. ඒක ලුණුරහා වගේ දැනීමක් කිසි කෙනෙකුට කියා ගන්න බෑ. ඒක මහා මේ දර්ශනයට පත්වීම කියන්නේ ඕත් ඔතනටයි. නාම රූප බෙදෙන්නේ ඔතන බෙදිනු තැනයි දර්ශනයට පත් වෙන්නේ. හැබැයි ඒකට අර දැනුම අවබෝධය තියෙන්න ඕනේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන බුද්ධ දර්ශනය අවබෝධය තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ එක තැනකවත් දෙයක් නැති බාහිර සිත දෙකම මිදෙන තැන. එන අරමුණේ දකින්නත් ඕනේ. අරමුණේ දකින්නත් ඕනි. දෙපැත්තෙම මිදුණද කියලා Tamanට සිහියකුත් තියෙන්න ඕනි. යෝනිසෝ මනසිකාරය. සති සම්පජාන්නේ. ඔතන තියෙන්න ඕනි අතාවූත ඥානෙත් ඕනි. ඔය තුන ගලපගෙන යුද්ධයක් තියෙනවා. සිත අභ්‍යන්තරේ. තුන් ලෝකෙම ජය ගන්න අභ්‍යන්තරේ කරන යුද්ධයක්. ත්‍රිලෝකනාත් නේ. කාම භූමිය, අරූප භූමිය, රූප භූමිය ඔතනමයි තියෙන්නේ. ඔය දෙයක් තියනවා කියලා ගත්ත තැන කාම භූමිය. ඒ සංඥාව තියෙන තැන රූප භූමිය. ඒකේ මිදෙන ස්වභාවය දකින එක අරූප භූමිය. ඔකේ තියෙනවා, ඔකේ තියෙනවා, ඔය කියන ටික තියෙනවා, ඔක දැනේ පේනකොට. සිත ඇතුලේ තියෙන්නේ 31 ලෝක ධාතුවම සිත තුළින් දකින්න හැකියාවක් තියෙන. මෙන්න මේවා ගැන තමන් මෙනෙහි කළා මිසක් කවදාවත් පොතකින් වන්න බෑ. ඔව්. පොත ලියලා තියෙන සමහරලාට බලනකොට අපිට පේන අන්තවල ඉඳගෙන. අන්තව තේන ඔය පොතේ පොත බලනකොට ඒ අන්තවලින් මිදුණු කෙනාට හැබැයි ඒ තුලත් පේනවා ධර්මයේ. සූත්‍රයේ තියෙන ධර්මයේ බැලුවාම. දැන් ඔය යෝභන්තේ විදිත්වාන මජ්ජේමන්තාන අලිප්පති තම්බ්‍රූහි මහා පුරුෂෝ කියනකොට සූත්‍රයේ තියෙනවා. නමුත් ඔක දැන් තේරුම ඕන විදිහට ලියත හැකිනේ පාට කන්නාඩි දාගෙන හරි. නමුත් සූත්‍රයේ හරියට තියෙනවා. අපිට ඒක පේනවා. නේ බුදුන් වහන්සේ පෙන්නන්නේ යෝභාන්ත දෙකෙන් මිදිලා කියලා. අන්ත දෙකක් නැති තැන කොහෙද මැදක්? අන්න මජ්ජේමන්තාන අලිප්පති කොහොමද කියන්න දෙයක් නැහැ. අන්ත අන්ත නැති තැන මැදක් නැහැ. අන්න එතනයි පෙන්වන්නේ. බාහිරාන්තේ සිතාන්තේ මිදෙන තැන කොහෙද මැදක්? අන්න එතන මේ මේ කියන තැන පේන්න ඕනේ. මැද නොයැලෙනවා කියන්නේ ඒකටයි. ওই සූත්‍රේ හරි ගැඹුරුයි. ඔතන සම්පූර්ණ නිවනම තියෙනවා. මහා පුරුෂෝ කියන්නේ ඒ නිවන් දැකපු රහතන් වහන්සේ. යෝ බහන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති නලිප්පති මේක ඇලෙන්නේ නැහැ කියන එක කියනවා කොහෙවත්. අන්ත දෙකක් නැහැ ඇලෙන්නේ ඒකයි ඒ. සම්බ්‍රූහි මහා පුරුෂෝ අන්න ඔහු තමයි මේක දකින අර ඒ මහා පුරුෂයා කියන්නේ. තේද සිම්බරි මජ්ජග ගැට ගැහෙන්නේ නැහැ කොහෙවත් වැඩක් නැහැනේ ගැට ගැහෙන්න. තනක් නැහැ ගැට ගැහෙන්න. අන්තයක් නැති තන මැදක් නැහැ. මේක හරි ගැඹුරුයිනේ. ඔය කියන්නේ බාහිර අන්තේ සිතාන්තේ එන අරමුණේ මිදෙන හැටි කියන්නේ හැම සූත්‍රකම තියෙන ඔය අරමුණේ මිදෙන හැටි. හරි ගැඹුරුයිනේ බැලුවොත් එහෙම. අපි මේ මොනවාද මේ වටේ යන්නේ එක එක තැන් අපි මේ මායා විඤ්ඤාණයට අපි රැවටිලා ඉන්නේ. ඔව් දැන් නම් අපේ කාලේ ඉවරයි. අපි මේ උඩරිම මේ මේකෙන් මේ ඔබතුමියට බොහොම කරුණාවෙන් මේ විනාඩි ගාණක් අපි ගත්තේ මේ මේ යම්සි කටයුත්තක මේ ඉන්නේ. ඒක නිසා මේ අම්මා පොඩක් මේ වෙලාවේ කරුණා කරන්න ඕනේ. මේක වැඩිය ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි මිනිස්සු දීර්ඝායුව මට පුදුමාකාර පන්නරයක් ලැබුණා මගේ තිබුණ අඩුපාඩු මට තේරුණා හොඳටම බොහොම බොහොම ඔය වගේ තැන්වල බොහොම ඉවසීමෙන් ධර්මයේ දකින්න ඕනේ කලබල වෙන්න එපා බොහොම ඒකයි කාන්ති පරමන්තපෝ කියන එක හරියනවා බොහොම ඥානයක් ඒ කියන්නේ ප්‍රඥාව ගොඩක් අපි මේ වචන නේ වචන නෙමෙයි ඔතන තියෙනෝනේ අපේ අභ්‍යන්තරයේ දියුණුව. ඒක භාවිතා කරන්න ඕනේ ධර්මයට. ඒ කියන්නේ මේ විඥානේ මායාවට රැවටෙනවා කියන එකම දකින්න ඕනේ. හිත විශ්වාස කරන්න එපා. එහෙමනේ. සිත තමයි මේ ඔක්කොම කියන්නේ. ඒකට එහාගේ ඥානයේ දකින්න ඥානයෙන් තමයි ගමන යන්නේ. ඥායස්ස අධිගමයි. ඥානයක් නැතුව කිසි කෙනෙක් නිවන් මාර්ග නැහැ. ඔච්චර පොත් කටපාඩම් කරත් පොත්වල ඒවා කිව්වත් ඥානය අවදි වෙලා නැත්නම් එයා විදර්ශනාවට එන්නේ ඒකයි එහෙම අපි කිව්වේ. තරහකටවත් එහෙම මුකුත් දෙයකට නෙමෙයි මේ සත්‍ය ධර්මයේ පෙන්වන්න ඔය පැත්ත පෙන්වනවා මොකද ගාන්ත দূරේනේ තියෙන මේ විශ්මතු වෙලා තියෙන සමාජයට. ඒකයි මේ ඔය ඔබතුමිට තියෙන ගැටලු. ගොඩක් අය සූත්‍ර තමයි අල්ලගන්නේ. කටපාඩම් කරගෙන තමන් ධර්මයේ දන්න බව ඒකත් සර්පයා වලිගෙන් අල්ලගෙන වගේ කියවනකොට ඒක අවුල් වෙනවා. නමුත් ඒක ධර්මයේ දන්න කෙනත් ඒ හැබැයි ඒක කියනවා. එතකොට දෙන්න ගලප ගන්න බෑ. ඒ කෙනාගෙන් කොහොමවත් වැඩක් නැහැනේ. අපි ධර්මය ගත්තාම ඉවරයිනේ. ඔව් ඔව්. එතකොට ඔක්කොම හරියනවා. ප්‍රශ්නේ විසදෙනවා. එතකොට ලේසි. හරිනේ ධම්මේ නේද? පුද්ගල මේවා ගන්න ගියාම තමයි. ඔව් අපි රූප වලින් අයින් වුණාම හරි. නාම රූපනේ ඔය ඔක්කොම අයින් වුණාම හරි. දැන් අපි රූපයක් දාලත් නැහැ නාමෙකුත් නැහැ. කෙනෙක් දන්නෙත් නැහැ. දැකලත් නැහැ. කවුරුවත් දැකලත් නැහැ. මේ ධර්මයේ විතරයි හැමෝම අහන්නේ. ඉතින් ওই පණිවිඩේනේ අපි දෙන්නේ. මේක කෙනෙක් නැහැ කියලානේ අපි කියන්නේ. අපි කියන්නේ මේ බුද්ධ කියන්නේ කෙනෙක් නෙමෙයි කියන එක. අපි කියන්නේ මෙතන කෙනෙක් නැහැ කියන එක. මේ ධර්මය අවබෝධ වුණොත් එතන කෙනා නැහැ කියන එකයි පෙන්වන්නේ. ඒකයි ඔය රූපයි නාමයි නැතුව යන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? අපිට පුළුවන් බැබල් එන්න නමක් හරි නමක් දාගෙන. දැන් ඔබතුමිය නම් පාවිච්චි කරනවා. අපේ නමක් නැහැනේ. ආ කියන්න බෑනේ කාටවත් ගිහිලා ආවල් කෙනා කියලා. ඇයි ඒ අයි අපි ආදර්ශය දෙන්නේ සමාජයට? වැඩක් නැති නිසා. අපි නාම රූප අල්ලගෙන අපි අපි මේ කරන්නේ අතර මායාවට තවත් කොටු වෙන එක කියලා. ඔව් ඔව්. ඉතින් ඔය පණිවිඩය තමයි අපි දීලා තියෙන්නේ. ඔය නම් දාලා නැහැ කොහෙවත්. නමුකුත් නැහැ රූපෙකුත් නැහැ. නම් රූප වල මිදුණු තැනයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙමනම් මේ පණිවිඩය අපි මේ ආදර්ශයක් විදිහට දීලා තියෙන සමාජයට. ඕනේ නැහැ කියලා. අපිටත් එපා කියලා අපිත් අත්හැරලා තියෙනවා. කොයි මොහොතේ ශරීරයේ පොළොවට පස්සෙනකම් මේ ධර්ම පණිවිඩය මෙහෙම දෙන්න හරි හැකියාවක් තියෙයි. නැත්නම් ඉතින් ඒ ඒ ඒකම් විතරයිනේ ඊට පස්සේ ඒකත් නැහැනේ. ඒ රූප වලින් පඩක් වැඩක් තියනවාද? දැන් මේ තාක් හිටපු අය කො? දැන් අපි කියනවානේ දැන් මේ මේ ප්‍රසිද්ධ නලු නිලියෝ ගායකයෝ එක එක්කෙනා මැරෙනවානේ මේ දවස්වල. කො ඉතින් ඒගොල්ලෝ අන්තිමට ඇති ඵලෙ මොකද්ද? බලනකොට මැරෙනකොට දුක් විඳිනවත් එක්ක. නේද? අර බබලෙනකොට අර අර ඒක අන්තිමට ඇති පවතිනවද නැහැ? ගාලු කළු ගල් මේ අපේ මේ බැලුවාම අපිට නටබුම් පේනවනේ කළු ගලුත් දිය ඉතින් මොනවාද මේ නාම රූප ගොල්ලව මනස ආත්මයක් ලබාගෙන ආවේ මේක අවබෝධ කරගෙන මේකෙන් ගැලවිලා යන්න මිසක් තවත් ඔයහත් පැටලෙන්න නෙවෙයිනේ නේද ඒක තමයි එහෙමනම් අම්මේ තෙරුවන් සරණයි තමයි ඔබතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා. ගොඩාක්ම පින් මට හොඳ අවබෝධයක් ලැබුණා. හොඳමයි අම්මේ, තෙරුවන් සරණයි. හොඳයි.